තව කවුද අත උස්සලා තියෙන්නේ? නමක් නෑ x අකුරක් විතරයි තියෙන්නේ. ස්වාමීනාංශ අවසරයි. ස්වාමීනාංශ මම මේ ආනිසාරද ප්‍රශ්නයක් චේතනාව කර්මය චේතනාවමයි කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. ඒතකොට ස්වාමීනාංශ දැන් හොඳ අදහසක් ඇතුව යම් කිසි කර්මයක් කරනවා නම් මම අහන්නේ මෙහෙමයි ඒකයි මේ කාර්ණී ස්වාමීන් වහන්සේ මහමුදාවේ කිව්සස් නිලධාරී එතකොට ස්වාමීන් දැන් හුඟක් ඒ බකාණුවේදී ගොඩක් දේවල් සිද්ධ වුණා ස්වාමීන් අනදීම අරවා මේවා වෙනකොට ඉතින් සතුරා ඝාතනය කිරීමම තමයි අන දෙනවා සමහරට වෙලක් තියෙනවා ගොඩක් වෙලා තින්නේ කරන්න අනිවාර්යට කරන්න කියන එක තමයි සිද්ධ වුනේ අනිත් එක තමයි ඒ වටා අවශ්‍ය බඩු බහාරයද නිකුත් කිරීමේ බලය අරවා මේ වගේ ගොඩක් දේවල් තිබුණා එතන එතන චේතනාව එකක් පැත්තකින් චේතනාව හොඳයි ස්වාමීන් වහන්සේ අපි කිමු රටේ බහා ජාති ආගම බේරගන්න කියලා. එතකොට මගේ අතින් කර්මපතය එතන සම්පූර්ණුනේ නැහැ නේද ස්වාමීන් වහන්සේ. එතකොට මගේ කර්මය ඒ කවුරු හරි එක්කලා කර්මය ඒකට ලොකු විපාකයක් තියනවාද ප්‍රාණඝාතයකට වගේ දෙයකට හවු වෙනවා ස්වාමීන් වහන්සේ. දැන් ඕ ඕක දිහා අපි බලන්න ඕන වෙනස් මොහොනවලක. ඒකයි මම කිව්වේ එක එක්කෙනාට තියෙන ලෙඩ වෙනස්. ඒවට ඖෂධ වෙනස්. අනිත් අයට දෙන පොදු බෙහෙත අපි හැමෝටම හරියන්නේ දැන් ඔය වගේ කාරණයක් දිහා අපි බලන්න ඕන ප්‍රශ්නය උත්සන්න වෙන විදිහට නෙමෙයිනේ උත්සන්න වෙන විදිහට බැලුවොත් කොලේ කඩපු හාමුදුරුවන්ටත් අපාය යන්න පුළුවන්. ඇයි? ඒක ගැන තැවිලා තැවිලා තැවිලා මොනම කරුමයක්වත් නැහැ. අන්තිමට මම බරපතල සීල විච්ඡේදන සීල විභේදනයක් කරගත්තා නේද කියලා උන්වහන්සේ කෙලින්ම එරකපත්ත වෙලා ඒ ගහයටම උපන්නා. ඇයි ඒ? අර බෙහෙත වරද්දගෙන. දැන් අඟුලිමාල ගත්තන් පස්සේ දන දනම තමන්ගේ අතින් ඝාතනය කරනවානේ සිය ගණන දහස් ගණන. ඉතින් එහෙම මරලත් ඒ සියල්ල අලුගසා දාලා නැගිටලා රහත් වුණා නම් රට ජාතිය බේරගන්න කියලා අනදීලා අපිට ඒක ගසා දාලා නැගිටින්න බැරිද? ඉතින් ඒ නිසා ඒ සිද්ධියම මුල් කරගෙන අපට පසුතැවිතවි ඕනනම් ඔබතුමාට දුගතිගාමි වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔබතුමාට බුද්ධිමත්ව කල්පනා කරලා ඉතින් ඒ අවස්ථාවේ මට එහෙම කරන්න සිද්ධ වුණා. නමුත් ඒක කළේ වෛරයක් නිසා නෙමෙයි. ඒක කලේ රට ජාතිය වෙනුවෙන්. ඒතර වෛරීව කරන තරම් බරපතල මහා සාවද්‍ය කර්මයක් වෙන්නේ නැහැ. යම්කිසි කෙනෙක් රැකගන්න ශාසනයක් රකින්න කියන මන්දනේ. ඒ නිසානේ දැන් දුටුගැමුණු රජුරෝ යුද්ධයට අනදුන්නට එතුමාට සිද්ධ වෙච්ච කර්මය අල්පයි කියලා භික්ෂුන් වහන්සේලා පැහැදිලි කරන්නේ ඔය පදනම තුලනේ මේ අනිත් අර අනෙක් જાතීන් සමග වෛරයක් ගොඩනගාගෙන මේ මිනිස්සු සමූලඝාතනය කරන්න ඕන කියලා එහෙම කරපු වැඩක් නෙමෙයිනේ ඉතින් ඒ නිසා ඒ ඒ අවස්ථාවල අපේ චේතනා යෙදෙන විදිහත් එක්ක කර්මය අඩු වැඩි වෙනවා. අපි කවුරුවත් මේ සසරේ නෑ අකුසල කර්ම මුකුත්ම කරලා නැති, කුසල් විතරක් කරලා නැති. එහෙම කවුරුවත් නෑ, බෝසත්වරුවත් නෑ එහෙම. බෝසත්වරු පවා අප්‍රමාණව සසරේ මිනි මරලා තියෙනවා, මනුෂ්‍ය ඝාතන කරලා තියෙනවා. ඒ නිසා ඒක තවත් එකක් විතරයි. ඒකේ Tamanට සතුටු වෙන්න පුළුවන් පැත්තක් තියෙනවා. මොකද්ද? Taman වෛරී චේතනාවේ එහෙම එහෙම එහෙම චේතනාවකින් කරලා නෙමෙයි මේ රට ජාතිය සුරක්ෂිත කරගන්න බොහෝ දෙනාගේ දිවි රකින්න උවදුර වළක්වන්න සාසනය රකින්න කරපු කර්තව්‍ය. ඒ ගැන හිතලා සතුටු ඒ ගැන හිතලා සතුටු අරගෙන පසුතැවෙන්නේ නැතිව යම් කර්මයක් සිද්ධ වුණා නම් ඒක අපට යට කරන්නට පුළුවන් ඒ සඳහා සුදුසු කුසල කර්ම અભේදාන දීම ආදිය Tamanට පුළුවන් අවස්ථාවල සිද්ධ කරන්න. අනිත් අය અભේදානයේ සඳහා පොළඹවන්න. අනිත් අයගේ ජීවිත රැකගන්න වෑයම් කරන්න. ඒ කුසලයෙන් යම් අකුසලයක් තිබුණා නම් යටපත් වෙලා යනවා. පසුතැවෙන්නේ නැතුව සිත ශක්තිමත් කර ගැනීමෙන් නිවන් මඟ විවෘත වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ප්‍රාණඝාතයක් කිරීමට තව කෙනෙකු යොමු කිරීමත් ඔවහන්සේ කිව්වා වගේ තමයි ඉතින් අපි ඒක පස්සට වෙන්න නරකයි. නමුත් තව කෙනෙකුත් ගොඩක් අය යොමු වුණා ඔය සම්බන්ධ. ප්‍රති යොමු කිරීමත් අකුසලයක් තමයි. ඉතින් දැන් අපිට ඒ අකුසලය සිද්ධ වුණා කියලා දැන් පසුතැවි තැවි හිටියොත් ඒකෙන් මොකද කබලෙන් ලිපට? එතකොට දැන් ඒ ඒ ඒ ඉක්ම ගියා වූ දැන් අපි අතින් කොච්චර සත්තු මැරිලා තියෙනවද? එතකොට දැන් මේ මැරිච්ච සත්තු ගැන තැවි තැවි ඉඳ ගියොත් ඉතින් අපිට මහානකම් කරන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට අඟුලිමාල මරපු මිනී ගණන් කර කර ඒ ගැන තැවි තැවි හින්ද ගියා නම් උන්වහන්සේට රහත් වෙන්න හම්බ වෙන්නේ ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේ කර්ම ගෙවලා ඉවර කරලා කර්ම විශෝධනය කරලා කර්ම වලින් සුද්ධිය ලබලා එහෙම කිව්වේ නිගණ්ඨනාත පොත. ඒ කරපු කර්ම ඔක්කොම විඳවන්න ඕන දෙපැත්තේ ගිනි ගොඩවල් හදාගෙන ඒව මැද්දේ බුදියගෙන කටු සැමිනිවල නිදාගෙන තනි කකුලෙන් හිටගෙන නොකා නොබි එහෙම විඳවලාමයි මේක අවසන් කරන්න ඇත්තේ. එහෙම එකක් බුදුදහමේ කියන්නේ මේ කර්ම සිද්ධ වුණා ඒ කර්මේ බාධකයක් වෙන්න පුළුවන්. හැබැයි Taman ශක්තිමත් නම් ඒක අතික්‍රමණය කරන්න පුළුවන්. ඒ නිසා කර්ම විශෝධනය කරලා නිවන් දකින කෙනෙක් කවුරුත් නැහැ. එහෙම මඟක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ නිසා නැවත නැවත අකුසල කර්ම වීම වළක්වා ගන්නට ඕන. ඉක්ම ගිය කර්ම සිද්ධ වුණේ කොහොමද කියලා තේරුම් අරගෙන නැවත එහෙම නොවෙන්නට පරිස්සම් වෙන්න ඕන. යම් අකුසල කර්මයක් සිදු වුණා කියලා Tamanට දැනෙනවා නම් ඒ ගැන පසුතැවෙන්නේ නැතුව ඒක යටපත් කරගන්න සුදුසු කුසල් කරන්න. මෙහෙමයි ස්වාමීන් වහන්සේ මනස දියුණු කර ගැනීම තමයි ප්‍රධාන කාර්යය. අවශ්‍ය වෙන්නේ. බොහොම පිං ස්වාමීන් වහන්සේ උපදේශයට සේවන සර්ණයි. දරාසර්ණයි.